ඉතින් ඒකාතකින් එතකොට ඒක අතිශය වැදගත් වෙනවා මොකද ඊටාව 14ක් පිරිස 14ක් පිරිසක් තමයි ආධ්‍යාත්ම ජීවිතයකට නැඹුරු වෙන්නේ. අනිත් පිරිස සාමාන්‍ය කාමභෝගී ජීවිතයක ගත කරනවා. ඉතින් බඳු පරිසරයක බඳු වටපිටාවක තමයි අතලොස්සක් ආධ්‍යාත්මික ජීවිතයක් සඳහා නැඹුරු වෙන්නේ. භවනාවක් වඩන්න සූදානම් වෙන්නේ. ඉතින් එහෙම සූදානම් වෙලා භවනාවක් වඩද්දී එහෙම ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරද්දී අපේ හිත විවිධ දෘෂ්ටීන් ඔස්සේ විවිධ පැති ඔස්සේ විවිධ දැකීම් ඔස්සේ යන්න පුළුවන්. ඉතින් එතන ගිහිල්ලා හිර වෙන්නත් පුළුවන්. එහෙම ගිහිල්ලා උපාදාන වෙන්නත් පුළුවන්. දිට්ඨි උපාදාන තත්වයකටපත් වෙන්නත් පුළුවන්. ඉතින් එතන එකාතකින් හරි අවාසනාවන්ත තත්වයක්. අපි ජීවිත පරිත්‍යාගයෙන් සමහරවිට භාවනාවක් කරනවා ජීවිත පරිත්‍යාගයෙන් ආධ්‍යාත්මික ජීවිතයට කැප වෙනවා. සමහරවිට ගෙවල් දොරවල් අමු දරුවන් ඒවා අතහැරලා දාලා පැවිදි වෙනවා. එහෙම කළා ඊළඟට භාවනාවක් වඩනවා. එහෙමත් නැත්නම් අර අනිකුත් විවිධාකාර කාමාදී අරමුණු වලින් හිත ඉවත් කරගෙන පුළුවන් තරම් උත්සාහවන්ත වෙනවා මේ ආධ්‍යාත්මික ජීවිතයක් සඳහා. ඉතින් මේ විදිහට ලොකු කැපකිරීමක් සහිතව ඒ ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරු වෙච්ච පිරිසත් අන්තිමට ගිහිල්ලා මේ වගේ වැරදි තැනක හිර වුණොත්, වැරදි දෘෂ්ටියක හිර වුණොත්, ඒක එකාතෙන් හරි අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. ඉතින් මේ බඳු පරිසරයක තමයි මේ බුදු කෙනෙක් මේ මේ බඳු ඒ හිරවිය හැකි තත්ත්වයන් දෘෂ්ටිගත වීම, වැරදි අදහස්, වැරදි දෘෂ්ටීන් 62ක් පෙන්눔 කරමින් අපිට ඒවා කියලා දෙමින් මෙන්න මෙහෙම අනතුරු තියෙනවා මෙන්න මෙහෙම දෘෂ්ටි තියෙනවා ඒවැයි හිත හිර වෙන්න පුළුවන් ඒවැයි හිත බැඳෙන්න පුළුවන් අපි ඒවා ඇත්ත කියලා සලකන්න පුළුවන්. මෙන්න මෙහෙම අනතුරක් තියෙනවා කියලා. ඒතර වෙන්න පුළුවන් සියලුම දෘෂ්ටීන් 62 ඇතුළත් කළා තමයි මේ බ්‍රහ්මජාල සූත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර මීට එහා දෘෂ්ටියක් නැහැ කියලාත් බුදුරජාණන් වහන්සේ නැවත නැවත ඒ ඒ කොටස් ගැන විස්තර කරද්දී දේශනා කරනවා. ඒතර මේ සිද්ධියට ඇත්තටම පදනම සකස් වුණේ අර සුප්පිය පරිබ්‍රාජකයාත් ඊළඟට යාගේ අන්තේවාසිකයා නැත්නම් යාගේ අතවැසියා යාගේ ගෝලයා වෙච්ච ඒ බ්‍රහ්මදත්ත මානවකයාත් අතර ඇතිවෙච්ච ඒ සංවාදය. බුදුරජාන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාත් වැඩම කරනවා දීර්ඝ මාර්ගයක ඒ කිව්වේ රජගහනුවර ඉඳන් නාලන්දාව දක්වා තියෙන දීර්ඝ මාර්ගයක වැඩම කරනවා. වෙයි අර දෙන්නත් බුදුරජාන් වහන්සේත් සංඝයා වහන්සේලාත් එක්කම එකට ගමන් කරනවා. සුප්පිය පරිබ්‍රාජකයා නිරන්තරයෙන්ම බුදුරජාන් වහන්සේට ධර්මයට සංඝයාට බැනවදිනවා. දොස් ප්‍රකාශ කරනවා. නමුත් ඊට ප්‍රතිවිරුද්ධව බ්‍රහ්මදත්ත මානවකයා බුදුරයන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරමින්, ධහමේ ගුණ ප්‍රකාශ කරමින්, සංඝයාගේ ගුණ ප්‍රකාශ කරමින් කටයුතු කරනවා. ඉතින් මේ තේමාව මුල් කරගෙන තමයි වික්ෂුන් වහන්සේලා අතර පසු දිනකදී සාකච්ඡාවක් ඇති වෙන්නේ. ඒ අවස්ථාවේ තමයි බුදුරජාන් වහන්සේ එතෙන්ට වැඩම කරන්නේ. වැඩම කළා මතක් කරන්නේ විශේෂයෙන්ම මෙහෙම යම්ස කෙනෙක් නිନ୍ଦා අපහාස කරද්දී, හෙලා දකිද්දී, බුදුන්ගේ නුගුණ කියද්දී ධහමේ නුගුණ කියද්දී ධර්ම සංඝයාගේ නුගුණ කියද්දී හිතේ පෑරීමක් ඇති කරගන්න එපා. හිත කඩාවට ගන්න එපා. හිතේ දුකක්, ශෝකයක්, ඒකට තරහාවක් ඇති කරගන්න එපා. එහෙම වුණොත් අපිට මේ කියන දේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්නත් අපහසුයි. ඒ වගේම අපි ධර්මෙනුත් පිරිහෙනවා. අපේ භාවනානුත් අපි පිරිහෙනවා. මෙතෙන්දී අපි කලබල වෙනවා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ එහෙනම් කලබල නැතුව මේ මොකද්ද කියන්නේ කියලා පොඩ්ඩක් අහගෙන අවස්ථාවක් ලැබුණොත් මේවැය තියෙන සත්‍ය අසත්‍යතාවය පෙන්වු කරලා දෙන්න. අනිත් පැත්තට පෙන්නනවා යම් වෙලාවකදී අපේ ಗುಣ කතා කරද්දී බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මහා සංඝරත්නයේ ಗುಣ ප්‍රකාශ කරනවා නම් යම්ස කෙනෙක් එතෙන්දිත් ඕන්ට වඩා ඉතින් උද්දාමයට ලක් වෙන්න එපා. එතෙන්දී අතිශයින් සතුටටපත් වෙන්න එපා. ඒ වෙනුවට බලන්න මේ කියන්නේ ඇත්තක්ද? එහෙමත් නැත්නම් මේ අතිශයෝක්තියක්ද? මේ ඕන්ට වඩා නිකන් බොරුවට කරන ප්‍රශංසාවක්ද? මුනිච්චාවට කරන කතාවක්ද කියලා එහෙනම් බලන්න. බලලා ඇත්ත වශයෙන් මොකද්ද මෙතෙන්ද සිද්ධ වෙන්නේ? මේ කියන කාරණා ඇත්තද බොරුද? මේ කියන ಗುಣ ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම මේවා තියෙන ಗುಣද කියලා තේරුම් අරගෙන ඊට අනුරූප කතාවක යෙදෙන්න. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර ශ්‍රාවකයාට වෙන්න පුළුවන් ඒ එකාතකින් පහතට වැටීම හෝ උද්දාමයට පත්වීම කියන මේ අවස්ථා දෙකෙන්ම වළක්වමින් ඒ අයට බොහොම මධ්‍යස්ත තත්වයක හිත පවත්වමින් උපේක්ෂා සහගත නොකැලඹුණු උපාදාන රහිත තත්වයක හිත පවත්වමින් හැකිතාක් හැසිරෙන්න කරන එක්තරා ආන්දමක මඟ පෙන්වීමක් මුලදීම දකින්න ලැබෙනවා. ඊට පස්සේ මතු කරන කාරණාව තමයි මේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සයෝ බුදුරජාන් වහන්සේට වේවා ධර්මයට වේවා මහා සංඝරත්නයට වේවා විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරන්න මේ සාමාන්‍ය කරුණ මුල් කරගෙන. උන්වහන්සේ සතුන් මරන්නේ නැහැ කියන එක, හොරකම් කරන්නේ නැහැ කියන එක, කාම මිත්‍යාචාරය දෙන්නේ නැහැ කියන එක බොරු කේලම් පරුස වචන හිස් වචන කියන්නේ නැහැ කියන එක රහමෙර පානේ කරන්නේ නැහැ කියන. ඉතින් මේවා ඇත්ත වශයෙන්ම ඉතින් මහා දේවල් නෙමෙයි බුදු කෙනෙකුට ප්‍රශංසා කරන්න තරම්. මේ සීලය මුල් කරගෙන තමයි බොහෝ දෙනෙක් ඉතින් ප්‍රශංසා කරන්නේ. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මීට වඩා අතිශය වැදගත් ප්‍රශංසනීය කාරණා රසක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ දෘෂ්ටීන්ගෙන් මේ සත්වයින් මුදා ගැනීම. මේ විවිධාකාර අතිශය සියුම් දෘෂ්ටිගත වීම මේ සමාජය තුළදී වෙන්න පුළුවන් අන්න ඒ දෘෂ්ටීන්ගෙන් හිත මුදවා ගන්න. ඒ අනුගාමිකින්ව මුදවා ගන්න, ශ්‍රාවකින්ව මුදවා ගන්න. මේ බුදු කෙනෙක් ඒ කරන මෙහෙය අලලා යම්ස කෙනෙක් ප්‍රශංසාවක් කරනවා අන්න ඒක තමයි අතිශය වටිනා ප්‍රශංසාවක් වෙන්නේ. මොකද මේ හිර වෙන තැන් මේ දෘෂ්ටීන් ලේසි නෑ තේරුම් ගන්න. ඒවා තියෙන ආදීනම තේරුම් ගන්න පහසු නෑ. ඒවා තියෙන වැරදි තේරුම් ගන්න පහසු නැහැ. ඒක තමයි මේ බුදු කෙනෙක් බුදු නුවණකින් දැකලා දේශනා කරන්නේ. ඉතින් යම්සි කෙනෙක් බුදුරජාණන් වහන්සේට මෙන්න මේ දෘෂ්ටි ටික අපිට හෙලි කරලා දුන්නා. මේ අපිව වැටෙන්න තියෙන බොරු වලවල් ටික අපිට හෙලි කරලා දුන්නා. ඒ නිසයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ පහළවීම, උන්වහන්සේගේ ධර්මයේ දේශනා කිරීම, උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය, ශාස්ත්‍රූත්වය මෙතරම් වටින්නේ කියලා යම්සි කෙනෙක් ප්‍රශංසා කරනවා නම් අන්න ඒක සැලකිය යුතු ප්‍රශංසාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට මේ සූත්‍රය තුලදී අපි මේ වෙනකොට සාකච්ඡා කළා අතීතයේ මුල් කරගත්ත ඒ දෘෂ්ටීන් 18ක් සම්බන්ධයෙන් මුලින්ම අපි කතා කළා ශාස්ත්‍රවාදයේ මුල් කරගත්ත දෘෂ්ටීන් 4ක්. ඊට පස්සේ එක පැත්තක් ශාස්ත්‍රත අනිත් පැත්ත අශාස්ත්‍රත වෙන ඒකං ඒකච්ච සස්සතවාද වශයෙන් පෙන්වන ඒබඳු දෘෂ්ටීන් 4ක් අපි කතා කළා. ඊළඟට මේ ලෝකය අන්තයක් සහිතද අන්තයක් රහිතද ඒ බඳු ලෝකයක් අසුරු කරන මේ ආත්ම භාවය කොහොමද කටයුතු කරන්නේ කොහොමද හැසිරෙන්නේ මෙන්න මේ අන්ත අනන්තවාදය මුල් කරගත්ත දෘෂ්ටීන් හතරක් ගැන අපි කතා කළා ඊළඟට අමරා වික්ෂේපවාදය ඒ කියන්නේ හරි උත්තරයක් දෙන්නේ නැතුව එහෙම් මෙහෙම් දාලා යන හරි ඒකායන නැත්නම් ඍජු පිළිතුරක් නොදී ලිස්සල යන ක්‍රම හතරක් එහෙමත් පිරිස් ඉඳලා තියෙනවා. ඉතින් එහෙම අමරාවික්කේපවාද හතරක් පිළිබඳවත් කතා කළා. ඊළඟට මේ ලෝකේ සිද්ධ වෙන දේවල් කිසිම හේතුවක් ප්‍රත්‍යක් නැතුව නිකන් ඔහේ සිද්ධ වෙන දේවල්, ඉබේ පහළ වෙන දේවල්, ඉබේ සිද්ධ වෙන දේවල් කියලා පෙන්නන අදිට සමුප්පන්න වාදයේ මුල් කරගත්ත දෘෂ්ටි දෙකකුත් කතා කළා. ඒකට මේ වෙනකොට අපි මේ අතීතයේ මුල් කරගත්ත දෘෂ්ටීන් සම්බන්ධයෙන් යම් පමණක සාකච්ඡාවක් කරලා තිනවා, අවබෝධයක් ඇති කරගෙන තිනවා. ඒ බඳු දෘෂ්ටීන් 18ක් පිළිබඳව සාකච්ඡා කරලා තිනවා. අද අපිට යන්න පුළුවන් මේකේ ඊළඟ කොටසට ඒ තමයි අනාගතය මුල් කරගත්ත දෘෂ්ටීන් සම්බන්ධයෙන් ඒතර ඒ බඳු දෘෂ්ටීන් 44ක් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒතර ඒ බඳු දෘෂ්ටීන් වල එක පැත්තක් වශයෙන් පෙන්නවා මේ සංඤීවාද උද්දමාඝාතනිකා සංඤීවාද. ඒ කියන්නේ මේ මරණින් මත්තේ මේ ආත්මයක පැවැත්මක් තියෙනවා. ඒක සංඤී. ඒක සංඥාවක් සහිතයි. ඒ කියන්නේ යාට සංඥා ගන්න පුළුවන්. හිතට වේදනාවක් දැනෙන්න පුළුවන්. සංඥාවක් දැනෙන්න පුළුවන්. හිතලා බලන්න පුළුවන්. ඉතින් අන්න එහෙම සංඤී වෙච්ච යම්සේ ආත්ම භාවයක් මේ මරණින් මත්තේ පවතිනවා. කියලා මේ ඊළඟ ආත්ම භාවයේ මුල් කරගත්ත අනාගතයේ මුල් කරගත්ත එබඳු සංඤී වාද 16ක් මේ ධහමේ විස්තර බුදුරජාණන් වහන්සේ විස්තර කරලා පෙන්නනවා. උද්දමාඝාතනිකා සංඤී වාදා උග්ගමාඝාතනා සංඤින් අත්තානම් පඤ්ඤාපෙන්ති. 16හි වත්තුහි. අර 16 ආකාරයකින් එනේ මරණින් මත්තේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මයේ ස්වභාවය මොන වගේද? ඉතින් බඳු දෘෂ්ටි 16ක්ම කෙලින්ම පෙන්ලා දෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් රූපී අත්තා හෝති අරෝගෝ පරම්මරණ සංඤීති නං පඤ්ඤාපෙන්ති. එතකොට මේ මරණින් මත්තේ යම්සි රූපී ස්වභාවයක් සහිතව කියන්නේ යම්සි කයක් යම්සි රූපයක් ද්‍රව්‍යමය ස්වභාවයක් සහිතව හොඳ ආරෝග්‍ය නැත්නම් නිරෝගී යම්සේ ආත්ම භාවයක් පවතිනවා. අන්න ඒක සංඤී. ඒකට හැඟීම් දැනීම් තියෙනවා. එහෙම ආත්ම භාවයක් පවතිනවා කියලා එකෙන් යම්සේ කෙනෙක් දෘෂ්ටියක් ප්‍රකාශ කරනවා. තවත් කෙනෙක් කියනවා නැහැ එහෙම රූපී තත්වයක් නෙමෙයි තියෙන අරූපී තත්වයක්. ඒ ආත්ම භාවයක් තියෙනවා තමයි. මරෙන්නේ මත්තේ බඳු ආත්ම භාවයක් පවතිනවා. ඒක මැරෙන්නේ නැහැ. ඒක උච්ඡේදනය ලක් වෙන්නේ නැහැ. බඳු ආත්ම භාවයක් පවතිනවා. හැබැයි ඒක රූපී නෙමෙයි. ඒකයිලා අරූපී. කියලා ඔන්න තවත් කෙනෙක් දෘෂ්ටියක් ප්‍රකාශ කරනවා. අරූපී නිරෝගී ඒ වගේම මේ මරණයන් මත්තේ පවතින සංඤී සංඥාවක් සහිත හැඟීම් දැනීම් දැනෙන යම්සි ආත්ම භාවයක් තියෙනවා කියලා තවත් කෙනෙක් කියනවා. එතකොට මේක මේ රූපී අරූපී කියන මෙන්න මේ අන්ත දෙක මුල් කරගෙන ඒතකොට තවත් දෘෂ්ටීන් දෙකක් ඊළඟට කතා කරනවා. රූපීච අරූපීච අත්තා හෝති. ඒ කියන්නේ රූපීත්වන අරූපීත්වන ආත්ම භාවයක් තියෙනවා කියලා. ඊළඟට ඒකෙම අනිත් පැත්ත කතා කරනවා රූපීත් නොවන අරූපීත් නොවන ආත්ම භාවයක් පවතිනවා කියලා. ඔය වගේ දෘෂ්ටි හතරක් මේ මේ කය මුල් කරගත්ත, රූපය මුල් කරගත්ත, ශරීරය මුල් කරගත්ත, ද්‍රව්‍යමය පැවැත්මක් මුල් කරගත්ත දෘෂ්ටි හතරක් ඇති වෙන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අනිත් පැත්තෙන් ඒ ඇසුරු කරන පරිසරය ඇසුරු කරන ලෝකය අන්තයක් සහිතද අන්තයක් රහිතද? එතකොට ඒ පැතිරෙන ඒ ආත්මය කෙලවරක් සහිතද කෙලවරක් සහිත ලෝකයකද ඒක පැතිරෙන්නේ නැත්නම් කෙලවරක් රහිත තත්වයකද පවතින්නේ. ඒ ආත්ම භාවයට කෙලවරක් තියනවාද සීමාවක් තියනවාද? ඒතර සමත් එක්කෙනෙක් කියනවා ඉතින් ඔව් ඒකට අන්තයක් තියෙනවා. අන්තවාත්තා හෝති. අන්තයක් සහිතයි. යම්සි සීමාවක් සහිතයි. යම්සි කොටුවක යම්සි රාමුවක ඒක පෙන්වන්න පුළුවන් මෙච්චරයි දිගයි මෙච්චරයි කොට මෙච්චරයි පළල කියලා එහෙම අන්තයක් පෙන්වන්න පුළුවන්. තවත් කෙනෙක් කියනවා නෑ එහෙම අන්තයක් පෙන්වන්න බෑ මේක අනන්තයි. මේ මරණයන් මත්තේ පත් වෙන తত্ত্বය අනන්තයි. මේ ආත්ම භාවය අනන්තයි. ඒක ආත්පස පැතිරලා තියෙනවා. එතකොට ඒ ආත්පස පැතිරි වෙච්ච කෙලවරක් නැති සීමාවක් නැති අනන්ත වෙච්ච ආත්මයක් තමයි පවතින්නේ කියලා එයා තවත් පැත්තකින් දේශනා කරනවා. එහෙම දෘෂ්ටියක් තවත් කෙනෙක් කතා කරනවා. තවත් කෙනෙක් කියනවා නෑ අන්තයි අනන්තයි දෙකම. ඒ වගේම මේ පිටුතුට ඊළඟ එක හිතා ගන්න පුළුවන් අන්තත් අන්තවත් නොවන අනන්තවත් නොවන ආත්මයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කෙනෙකුට විවිධ අන්දමින් තර්ක කරන්න පුළුවන්. විවිධ දෘෂ්ටීන් ඉදිරිපත් කරන්න පුළුවන්. මේකේ භයානකත්වය තමයි මේගොල්ලෝ තමන් විතරක් මේක අනුගමනය කරමින් ඒකට ආවඩමින් ඒක තුළ හිරවමින් ඉන්නවා වෙනුවට ඒගොල්ලෝ අනිත් අයවත් සමාදන් කරනවා. ඉතින් මෙහෙම දෘෂ්ටියක් කෙනෙක් ඔළුවේ දාගත්තාම ඊට පස්සේ ඒක අනිත් අයටත් දේශනා කරනවා අනිත් අයටත් ඒක අනුමෝදන් කරනවා සමාදන් කරනවා තවත් සෑහෙන පිරිසක් ඊට පස්සේ ඉතින් ඒක අනුගමනය කරන්න ඒකට අනුව පිළිපදින්න හැසිරෙන්න, කටයුතු කරන්න, අදහන්න පටන් ගන්නවා. මොකද හිතේ පහළ වෙච්ච දෘෂ්ටියට අනුකූලව තමයි කායික ක්‍රියාවන් ඊළඟට පවත්වන්නේ. හිතේ පහළ වෙච්ච දෘෂ්ටියට අනුකූලව තමයි වාචසික ක්‍රියාවන් ඊළඟට කෙනෙක් පවත්වන්නේ. එයාගේ සිතුවිලි, එයාගේ හිත වැඩ කරන්නේ හිතේ දුවන දෘෂ්ටියට අනුකූලව. ඒතර මේ දෘෂ්ටිය විසින් සම්පූර්ණ එකාතකින් කියන්න පුළුවන් සම්පූර්ණයෙන්ම යව මෙහෙවනවා. තියෙනවා. අන්න ඒ බඳු මේ දෘෂ්ටිගත වෙච්ච මනසක් කියන්නේ හරි භයානකයි. එයාගේ සම්පූර්ණ කායික පැවැත්මත්, එයාගේ සම්පූර්ණ වාචසික ක්‍රියාවලියත්, මානසික ක්‍රියාවලියත් අර බැහැගත් දෘෂ්ටියට අනුරූපව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඊට පස්සේ එයා තමන් විතරක් නෙමෙයි අනිත් අයවත් ඒ විදිහට සමාදම් කරවුවාම අනිත් අයගේ ඔළුවටත් ඕක දැම්මහම ඊට පස්සේ ඉතින් අනිත් අයත් ඒ දෘෂ්ටිගත වෙලා ඒ දෘෂ්ටියට අනුරූපව තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ දැන් මේ මේ කතා කරන ආත්ම භාවය සංඤී පැත්තක් නිසා ඊපස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේක ඒකත්ව සංඤීද කියන්නේ එක සංඥාවක් සහිතවද මේ தත්ත්වය ඇති වෙන්නේ එහෙම නැත්නම් මේක සංඥා බහුලව තියනවාද දැන් මේ ආත්ම භාවයක් තියෙනවා මේ ආත්ම භාවය යම්කිසි සීමිත සංඥා කොටාසයකද කටයුතු කරන්නේ නැත්නම් සෑහෙන බහුල සංඥා කොටාසයක් එක්කද යා කටයුතු කරන්නේ කියන එක මත එතකොට පැති දෙකක් පෙන්වනවා ඒක ඊළඟට පරිත්ත සංඤීද අපමාන සංඤීද. ඒ කියන්නේ යම්සි සීමිත යම්සි කොටසක් වශයෙන් පෙන්වන්න පුළුවන් කුඩා සංඥා ප්‍රදේශයක්ද නැත්නම් එහෙම නැත්නම් බොහොම අති විශාල සංඥා කොටසක්ද ඇසුරු කරන්න. කියන එක මතත් තවත් දෘෂ්ටි හතරක් පෙන්ලා දෙනවා. ඒතොර යාට යම්සි නිරෝගී ආත්ම භාවයක් මරණින් මත්තේ තියෙනවා. ඒක සංඥා සහිතයි. හැබැයි ඒ සංඥාවේ ප්‍රභේද තියෙනවා. ඒක එක්කෝ එකම සංඥාවක් එයා දිගට පවත්වන්නේ. නැත්නම් බහුල සංඥා දිගට පවත්වන්නේ. ඊට පස්සේ කුඩා ප්‍රමාණයක සංඥා ගොඩ මෙතන පවත්තාන. එහෙමත් නැත්නම් අප්‍රමාණ වූ සංඥා එක තමයි ඒ ආත්ම භාවය පවතින්නේ. ඒක එක එක මත ඉදිරිපත් කළා එක එක දෘෂ්ටිගත වීම වලට ලක් වෙලා එහෙම ඉන්න තත්වයක්. ඒතර මෙහිබඳු දෘෂ්ටි හතරක් සංඥා මුල් කරගත්ත මෙතන දෘෂ්ටි හතරක් ඉදිරිපත් කළා තියෙනවා. ඊළඟට වේදනාවත් මුල් කරගෙන ඒ බඳු දෘෂ්ටි හතරක් කතා කරනවා. ඒතර මේ මරණින් මත්තේ පවතින ආත්ම භාවය සැපවත් තත්වයකට දිගටම තියෙන. ඒකාන්ත සුඛී අත්තාහෝති. එතකොට මේ මරණින් මත්තේ ආත්මයක් තියෙනවා යම්සි පැවැත්මක් තියෙනවා කියලා දේශනා කරනවා. එතකොට මේ පවතින මේ හටගත් ආත්ම භාවය ඒකාන්ත සුඛී. ඒකාන්තයෙන් එක දිගටම සැපවත් තත්වයකම තියෙනවා කියලා එක ප්‍රදේශයක් එක කට්ටියක් ඒ බඳු දෘෂ්ටියක් කතා කරනවා. තවත් කට්ටියක් කියනවා නෑ එහෙම නෙමෙයි ඒකාන්ත දුක්ඛී. මේක ඒකාන්ත දුකක් තියෙන්නේ. කියලා එහෙම පෙන්වන දෘෂ්ටියක් තියෙනවා. තවත් කෙනෙක් කියනවා සුඛ දුක්ඛී. මේ දෙකම තියෙනවා. සැපත් තියෙනවා දුකත් තියෙනවා. තවත් කෙනෙක් කියනවා සැපත් නෑ දුකක් නෑ මෙතන තියෙන අදුක්කම සුඛයක්. අදුක්කම සුඛේ අත්තා හෝති. ආරෝගෝ පරම්මරණා සංඤීති නම් පඤ්ඤාපෙන්ති. ඒතර මේ විදිහට මේ සංඥාව සහිත දෘෂ්ටි දහසයක් බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා කියනවා. මහන්නේ මෙන්න මේ බඳු සංඥා සහිත මරණින් මත්තේ ආත්මයක් තියෙනවා කියලා දේශනා කරන මේ බඳු දෘෂ්ටි 16ක් පිළිබඳව මම දැනගත්තා. ඒ වගේමයි මේ දිට්ඨිඨානා එවං ගහිතා එවං පරාමට්ටා එවං ගතිකා භවිස්සanti. එවං අபிසම්පරායාති. ඒතර මෙබඳු දෘෂ්ටිගතව ගත වෙච්ච අයගේ අනාගත භවය මොන වගේද වෙන්නේ කියන එකත් මම දැනගත්තා. මේවා තියෙන ආදීනව මොනවද? මේ බඳු වැරදි දෘෂ්ටි ඔළුවේ දාගත්තාම ඒ අයට පත්වෙන ඉරණම මොකද්ද කියන එකත් මම දැනගත්තා. ඊටත් එහා මම තේරුම් අරගත්ත මේවා තියෙන මේ යථා ස්වභාවය. මේවා තියෙන ආදීනව. තේරුම් අරගෙන ඊට වඩා උත්තරීතර තත්ත්වයක් මම අවබෝධ කරගෙන කිසිම දෙයක් පරාමර්ශණය නොවන තත්ත්වයකට මම මගේ හිත අරගත්තා. මේ බුදුරජාන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා. මේ දෘෂ්ටීන් වල තියෙන ආදීනව මේකේ තියෙන බැරෑරුම්කම උන්වහන්සේ තේරුම් අරගෙන මේ එකකවත් ඇලෙන්නේ නැතුව. ඊට පස්සේ මේවෙන් මිදෙන්න උන්වහන්සේ අතේරගත්ත ඒ උත්තරීතර අවබෝධයක් තියෙනවා නම් ඒකේවත් ඇලෙන්නේ නැතුව. ඒ ධර්මයේවත් ඇලෙන්නේ නැතුව. කිසිම දෙයක් පරාමර්ශණය නොකර බුදුරජාන් වහන්සේට පුළුවන් වුණා මේ මෙලෝ වශයෙන්ම පිරිනිවෙන්න. මෙලොව වශයෙන්ම නිවනක් සාක්ෂාත් කරගන්න. එතකොට මේ මෙබඳු දෘෂ්ටි ඇසුරු කරද්දී හිතේ ඇති වෙන්න පුළුවන් යම්සි වේදනාවක් තියනවාද යම්සි තණ්හාවක් තියනවාද ආසාවක් තියනවාද යම් මට්ටමක අකුසල් පක්ෂයක් තියනවාද සිතුවිලි පැත්තක් තියනවාද මේවැ තියෙන මේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය මම තේරුම් ගත්තා. ඒ නිසාම මේ එකකින්වත් මම කැළඹුන්නේ නැහැ එකකින්වත් මේ එකකටවත් මම අහුන්නේ නැහැ. මේ සියල්ලෙන් නිදහස් වෙන්න මිදෙන්න මට අවස්ථාව සැලසුණා. ඉමේ කෝතේ භික්ඛවේ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබෝධා සන්තා පනීතා අතක්කාවචර නිපුණා පණ්ඩිත වේදනීය මහණෙනි මෙන්න මේවා ඇත්තරම ධර්මය මේ කියන ධර්ම කාරණා හරීම ගැඹුරුයි මේක කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගන්න අමාරුයි ඒ වගේමයි මේවා අවබෝධය තුලින් මේවා අතහැරීම තුලින් මේ දෘෂ්ටිගත වීම වලින් හිත නිදහස් කර ගැනීම තුලින් යම්ස කෙනෙක් යම් තත්ත්වයක් අවබෝධ කරගන්නවා නම් ඒක අතක්කාවචර ඒක තර්කයට අහු වෙන්නේ නැහැ ඒක ඊටාම ශාන්තයි ප්‍රණීතයි. ඒක අවබෝධ කරගන්න සෑහෙන නුවණක් අවශ්‍යයි. ඉතින් අන්න ඒ බඳු தත්ත්වයක් තමයි මේ භාගතුන් වහන්සේ Tamanගෙම නුවණින් අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළේ. යම්සි කෙනෙක් මෙන්න මේ කරුණ මුල් කරගෙන බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරනවා නම් අන්න ඒක සැලකිය යුතු ප්‍රශංසාවක්. කියලා එතකොට මෙන්න මේ අනාගතයේ මුල් කරගත්ත දෘෂ්ටි 18ක් 16ක් දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දැන් අපි කතා කරේ සංඤීවාද 16ක් ඊට අසංඤීවාද 8ක් ඊළඟට පෙන්ලා දෙනවා. ඒ කියන්නේ දැන් සංඥාවක් නැහැ. මරණින් මත්තේ ආත්මයක් තියෙනවා කියලා කියන හැබැයි ඒකට සංඥාවක් නැහැ. එයාට දැනෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ මොකක්වත්. ඒ ආත්ම භාවයට මොකක් ආත්ම භාවයක් තිබුණාට මොකද ඒකට මොකුත් තේරෙන්නේ නැහැ. ආත්ම භාවයක් නම් තියෙනවා. ඒ නිසා අපිට සංඥා පැත්තවත් වේදනා පැත්තවත් කතා කරන්න බෑ. එමුනම් අර සංඥා මුල් කරගත්ත දෘෂ්ටි හතරයි වේදනාව මුල් කරගත දෘෂ්ටි 4යි හැර ඉතිරි දෘෂ්ටි 8ම මෙතනදිත් එහෙනම් පෙන්ලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ අසඤ්ඤී තත්වයක තියෙන මේ මරණින් මත්තේ තියෙන ආත්ම භාවය ඒකට යම්සි රූපයක් තියෙනවා. කියලා ඉතින් යම්සි පිරිසක් කියනවා. රූපී අත්තා හෝති අරෝගෝ පරම්මරණ අසඤ්ඤී. ඒකට සංඥාවක් මොකක්වත් දැනෙන්නේ නැහැ. එයාට හැබැයි රූපයක් තියෙනවා. තවත් කොටසක් කියනවා නෑ එයාට රූපයකුත් නෑ. අරූපී. අරූපී අත්තා හෝති. තවත් පිරිසක් ඉනවා යාට රූපේකුත් තියෙනවා අරූපේකුත් තියෙනවා. තවත් පිරිසක් ඉනවා යාට රූපේකුත් නැහැ අරූපේකුත් නැහැ. ඒතර මේ රූපේ මුල් කරගත්ත අසඤ්ඤී තත්වයකටපත් වෙච්ච මරණින් මත්තේ තියෙන ආත්ම භාවයක් මුල් කරගෙන මෙන්න මේ බඳු දෘෂ්ටියක් පෙන්ලා දෙනවා. තවත් කෙනෙක් කියනවා එතකොට මේ ආත්ම භාවය ඇසුරු කරන වටපිටාව ඒ ආත්ම භාවයේ දිගපළල මේවා මනින්න පුළුවන්ද මේකේ සීමාවක් තියනවාද අන්තවා අත්තා හෝති අන්ත සහිතද අන්ත සහිතයි කියලා එක පිරිසක් කියනවා. තවත් පිරිසක් කියනවා අන්ත රහිතයි කියලා. තවත් පිරිසක් කියනවා අන්තයකුත් තියෙනවා අනන්තයකුත් තියෙනවා. තවත් පිරිසක් කියනවා අන්තයකුත් නැහැ අනන්තයකුත් නැහැ කියලා. ඒතර මේ தত্ত্বයත් <clears throat> එහෙමත් නැත්නම් මේ දෘෂ්ටීනොත් සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්තා මේ බඳු දෘෂ්ටි ගත වෙච්ච අයගේ ඉරණම පිළිබඳවත් අවබෝධ කරගත්තා ආදීනවත් තේරුම් ගත්තා ඉතින් ඒ නිසා මේ එකක්වත් පරාමර්ශණය නොකර එකක්වත් ලුහු බඳින්න නැතුව එකක්වත් තුල தත්වගත වෙන්නේ නැතුව බුදුරයන් වහන්සේ නිදහස් වුණා. ඒ ධර්මය අපිටත් දේශනා කළා. ඉතින් යම්ස කෙනෙක් මේ බුදුරයන් වහන්සේ අතහැරපු ඊටාම සූක්ෂම වෙච්ච මේ දෘෂ්ටීන් මුල් කරගෙන බුදුරයන් වහන්සේට යම්සි ප්‍රශංසාවක් කරනවා නම් අන්න ඒක වටිනා ප්‍රශංසාවක්. කියලා මේ විදිහට දැන් මේ අසඤ්ඤී තත්වයක් මුල් කරගත්ත අනාගත භවය ගැන කතා කරන දෘෂ්ටීන් 8ක් බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා ඉතින් මේවැ තියෙන ආදීනව මතක් කරලා දීලා ඉතින් මේවැනොත් නිදහස් විය යුතුයි නිදහස් වීමක් තමන් වහන්සේ සාක්ෂාත් කළා කියන කාරණාව වතු කරනවා ඊට පස්සේ එනවා නේව සංඤී නා සංඤී වාද ඉතින් එතෙන්දෙත් ඇත්තටම අර කලින් කොටස වගේමයි එතෙන්දෙත් පෙන්ලා දෙන්නේ මේ මරණින් මත්තේ ආත්ම භාවයක් තියෙනවා ඒකේ සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ ඒතර මේ දෙක අතරමැද පැත්තක් පෙන්වන්න. ඉතින් මේ බඳු දෘෂ්ටීන් 8ක් පෙන්වනවා. ඉතින් එතනත් අපිට දැන් හිතා ගන්න පුළුවන් මේ එන රටාවට අනුව එතන රූපී සහිත නේව සංඤීනා සංඤී තත්වයක් රූප රහිත අරූප වෙච්ච නේව සංඥානා සංඥා තත්වයක් රූපත් වෙච්ච අරූපත් වෙච්ච තත්වයක් අනිත් පැත්තට රූපත් නොවන අරූපත් නොවන තත්වයක්. ඒතර මේ නේව සංඤී නාසඤ්ඤී කියන සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති මරණින් මත්තේ පවතින ආත්ම භාවයක් තියෙනවා ඒක හැබැයි රූපයක් සහිත වෙන්නත් පුළුවන්, රූපය රහිත වෙන්නත් පුළුවන්, රූපයයි අරූපයයි දෙකම තියෙන්නත් පුළුවන්. රූපත් නැහැ, අරූපත් නැහැ කියන්නත් පුළුවන්. ඉතින් මේ බඳු දෘෂ්ටි හතරක්. ඒ වගේ පෙන්ලා දෙනවා. එතකොට අපිට දැන් හිතා ගන්න පුළුවන් ඊළඟ කොටස ඒ තමයි අර ඒ රූපයට නැත්තම් ඒ ආත්ම භාවයට යම්සි අන්තයක් තියනවාද? දිගක් පළලක් තියනවාද? මනින්න පුළුවන්ද? සීමාවක් තියනවාද? අන්තවා අත්තා හෝති අරෝගෝ පරම්මරණ. නේව සංජීනා සංජී. එහෙම නැත්නම් ඒකට සීමාවක් නැද්ද? අනන්තවා. සීමාවක් තියනවා සීමාවක් නැහැ කියන දෙකමද සීමාවක් ඇත්තෙත් නැහැ සීමාවක් නැත්තෙත් නැහැ කියන தත්වේද. ඒ අනුව එතකොට තවත් දෘෂ්ටි හතරක් මේ ඒ ආත්ම භාවයේ දිගපළල මුල් කරගත්ත දෘෂ්ටි හතරක් පෙන්ලා දෙනවා. ඉතින් මේ බඳු දෘෂ්ටිගත වීම සම්බන්ධයෙන් නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේවා තියෙන ආදීනව මේවා හිරවීමේ නිසා යම්සි කෙනෙක් ඊළඟ භවයකට පත් වෙන తত্ত্বය දිගින් දිගටම එතකොට ඒ බඳු හිරවීම් වලම ගත කරන ආකාරය එන් අන්න ඒක ආකාරයන් බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. තමන්ගේ නුවණින්ම තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඊට වඩා උත්තරීතර තත්වයකට තමන්ව පත් කරගත්තා, හිතපත් කරගත්තා. ඉතින් මේක ඇවිල්ලා පහසු නෑ කෙනෙකුට තේරුම් ගන්න. ඒ නිසා යම්ස කෙනෙක් බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරනවා නම් මේ බඳු ගම්බිහිර දහමක් අවබෝධ කරගත්තා. ලේසියෙන් අවබෝධ කරගන්න බැරි අපහසු දහමක් අවබෝධ කරගත්තා. ඒ අවබෝධය නිසාම දැන්පත් වෙන తত্ত্বය ඊටාම ශාන්තයි, ඊටාම ප්‍රණීතයි. මේක සාමාන්‍ය තර්කයට අහු වෙන්නේ සෑහෙන නුවණක් අවශ්‍ය වෙනවා ඒක අවබෝධ කරගන්නත්. ඒතර ඒක ඒ බඳු දහමක් මේ දෘෂ්ටීන් වලින් නිදහස් වෙන ඒ බඳු දහමක් බුදුරජාණන් වහන්සේ තනවා විසින්ම අවබෝධ කර ගැනීම මුල් කරගෙන යම්ස කෙනෙක් ප්‍රශංසා කරනවා නම් එහෙනම් ඒක සැලකිය යුතු ප්‍රශංසාවක්. බුදු කෙනෙකුට ප්‍රශංසා කරන්න වටිනා කාරණාවක් වශයෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ අද අපිට තවත් දුරට කතා කරන්න පුළුවන් උච්ඡේදවාද හතක් ගැන. අපි මෙතෙක් කතා කළේ මරණින් මත්තේ ආත්මයක් තියෙනවා කියන පදනම මත කතා කරපු දෘෂ්ටීන් 24ක් ගැන. තවත් එහා අපි 32ක් ගැන අතරම. දැන් අපිට කතා කරන්න පුළුවන් උච්ඡේදවාද හතක් ගැන එතෙන්දී බුදුරජාන් වහන්සේ පෙන්වනවා සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති සත්ත්වහි වත්තුහි. එතන දෘෂ්ටි හතක් පෙන්ලා දෙනවා මේ උච්ඡේදවාදයේ මුල් කරගත්තා. ඉතින් එතෙන්දී පෙන්නන එක ප්‍රධානම කාරණාව තමයි මේ සියලු දෙනා පිළිගන්න එක කාරණාවක් තමයි මෙතන ආත්ම භාවයක් තියෙනවා. මෙතන කෙනෙක් ඉන්නවා. මෙතන පුජ්‍යලයක් ඉන්නවා. මෙතන මමෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා ඒ තනත්තා මරණයන් මත්තේ නැති වෙනවා. දැන් පළවෙනි දෘෂ්ටි වශයෙන් පෙන්වන්නේ පළවෙනි උච්ඡේදවාදයේ වශයෙන් පෙන්වන්නේ. මොකද මේ කය ඇසුරු කරගෙන තමයි සියල්ල තියෙන්නේ. ඒතර මේ කය මරණින් මත්තේ විනාශ වෙනවා. මේක මැරලා යනවා. ඊට පස්සේ මොකක්වත් නැහැ. මේ කය නැතුව මොකකටවත් පවතින විදිහක් නැහැ. ඉතින් කෙනෙකුට අද කාලේ ඉතින් ඔය ද්‍රව්‍යමය සියල්ල ද්‍රව්‍යමය පැත්තකින් විස්තර කරන අපි කියන්නේ මැටීරියලිස්ට් කියලා. ඉතින් අන්න ඒ බඳු පිරිසක මෙන්න මේ බඳු වාදයක් බොහෝ විට තියෙනවා. පේන්න තියෙනවා. තියයි කියන්නේ මොකද්ද මේ හිත තියෙන්නේ මොලේ ඇසුරු කරගෙන හිත තියෙන්නේ මේ කය ඇසුරු කරගෙන. ඉතින් කය මැරුණා නම් හිතත් පවතින විදිහක් නැහැ. ඉතින් සියල්ල අවසానයි. මරණින් මත්තේ මොකක්වත්ම නැහැ. උච්ඡේදයක් තියෙන. මේ හිටිය කෙනෙක් පුජ්‍යලෙක් හිටියා. එයා මැරුණා. එච්චරයි. ඉන් එහා පැවැත්මක් නැහැ ඉතින්. අන්න එහෙම දෘෂ්ටියක් පළවෙනිව මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. මහන්නේ මෙන්න මෙහෙම දෘෂ්ටියක් තියෙනවා. මෙන්න මේ කය මේ දෙමෝපියන්ගේ එක්වීමෙන් සකස් වෙච්ච මේ ආහාර මත යැපෙන කයක් තමයි තිබුණේ. ඒක මරණින් මත් ඉතින් පවතින්නේ නැහැ. ඉතින් එතනින් මේක සියල්ල විනාසයි. උච්ඡේදයට ලක් වුණා. මෙන්න මෙහෙම දෘෂ්ටියක් ලෝකෙට පෙන්වන පිරිස ඉන්නවා. ඊළඟට තවත් පිරිසක් ඉනවා මේ දැන් එහෙම කයනම් විනාශ වෙනවා තමයි. හැබැයි ඒ වුණාට එහෙම හරියන්නේ නැහැ මේ ආත්මය දිගට තියෙනවා. හැබැයි යම්සි කෙනෙකුට පුළුවන් වුණා නම් මැරෙන්න කලින් මේ ආත්මය හේතු කරගන්න යම්සි දිව්‍යමය தත්වයකට රූපී කාමාවචර දිව්‍යමය தත්වයකට මේ ආත්ම භාවය කිට්ටු කරගන්න පුළුවන් වුණා නම් මැරෙන්න කලින් අන්න ඒකේ පිහිටෙන් ඔයාට මේක නවත්තන්න පුළුවන්. දැන් එතකොට මේ ඉතිරිය ඉතිරියව කතා කරන මේ දෘෂ්ටි හයේම දකින්න ලැබෙන එක පැත්තක් තමයි ඒ කියන්නේ මේ උච්ඡේදය එකපාරට ගන්න බෑ. ඉතින් ඒකට යම්සි පිළිවෙලක් තියෙනවා. හැබැයි මේකට ලොකු උමනාවක් තියෙනවා මේක ඉවර කරන්න. මේ භවයෙන්ම ඉවර කරන්න ලොකු උමනාවක් තියෙනවා. හැබැයි ඒක ලේසියෙන් කරන්න බෑ. ඊට යම්සි ප්‍රතිපදාවක් අවශ්‍යයි, භාවනාවක් කරන්න ඕනේ. එහෙම කළා හිත ගන්න ඕනේ යම්සි தත්වයකට. එහෙම தත්වයකටපත් උනොත් නම් ඔන්න මේක උච්ඡේදයට ලක් කරගන්න පුළුවන්. ඒතර මේ අය ප්‍රාර්ථනා කරන ප්‍රධානම දේ තමයි අර උච්ඡේදයට ලක්වීම කියන එක. මේක මේ මගේ ආත්ම භාවයේ මතුර නොවේවා. මරණින් මත්තේ නොවේවා. කිසිවක් මට මරණින් මත්තේ නොවේවා. මට මෙතන ඉවර කරන්න ඕනේ. මම දැන් ඉන්නවා මම දැන් වර්තමානයේ ආත්ම භාවයක් පරිහරණය කරනවා. ඒකත් මහා කරදරයක්. අනේ මට මරණින් මත්තේ නම් ආයෙත් නම් ආත්ම භාවයක් එපා. එහෙම කතා කරන පිරිස ඉන්නවා. ඒතර ඒගොල්ලෝ මේ උච්ඡේදයක් ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා දැන් ඉතින් වැඩපිළිවෙලක් අනුගමනය කරන්න අවශ්‍යයි. ඉතින් ඒකට දැන් වැඩපිළිවෙල වශයෙන් වැඩපිළිවෙල මුල් කරගත්ත දෘෂ්ටි හයක් පෙන්වනවා. පළවෙනි දෘෂ්ටිය මොකක්ද දෙන්නේ? ඒකෙදි කියනවා අත්තිකෝ බෝ ඒසෝ අත්තා යං ත්වං වදේසින් නේසෝ නත්තිද වදාමි. මම මේ පිළිගන්නවා. යා කියන මේ කතාවත් ඇත්ත. අර කලින් එක්කෙනාට මේ උත්තරයක් දෙන්නේ. මේ කය අවසන් වෙනවා කියන එක ඇත්ත. හැබැයි එහෙම හරියන්නේ මේ පවතින ආත්මයක් තියෙනවා. ඒ නිසා ඒ ආත්මය යම්සි දියුණු තත්ත්වයකට ගන්න ඕනේ. ඒක සඳහා යම්සි පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක දිව්‍යමය තත්ත්වයකට ගන්න ඕනේ. එහෙම ගත්තොත් නම් ඔයාට පුළුවන් මේක ඉවර කරන්න. මරණින් මතේ මොකක්වත් නැහැ. මොකද ආත්ම භාවයත් මේ தත්වයකට අත උස උසලා ඔසවා තබා ගත්තා. ඒකේ පිහිටෙන් සියල්ල අවසන් වෙනවා. ඉතින් ඒක කට්ටියක් කියනවා. තවත් කෙනෙක් කියනවා ඉතින් ඒකත් මදි. ඔහොම කළා හරියන්නේ නැහැ. ඒ වෙනුවට දිව්‍යමය වෙච්ච මේ සාමාන්‍ය කාමාවචර භූමිය ඉක්මවපු රූපී ආත්ම භාවයක් ඇති කරගන්න ඕනේ. රූපී தත්වයකට නැත්තම් රූපී බ්‍රහ්ම තත්වයකට මේ වර්තමානයේදීම හිත අරගන්න ඕනේ. ඒකේ පිහිටෙන් ඔයාට පුළුවන් උච්ඡේදයක් ඇති කරගන්න. දැන් එතෙන්ට තත්වයට ගත්තනම් මේ හිත එහෙමනම් මේ ආත්ම භාවය මරණින් මත්තේ පවතින්නේ නැහැ. මෙතනින්ම සම්පූර්ණයෙන්ම සුන් වෙලා යනවා. සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඒ විදිහට දේශනා කරන තවත් පිරිසක් ඉන්නවා. එහෙම දෘෂ්ටියක් තවත් පිරිසක් කතා කරනවා. තවත් පිරිසක් කියනවා එහෙමත් හරියන්නේ නැහැ. රූපී தත්වයකට විතරක් පත් කරගෙන හරියන්නේ නැහැ. මේක අරූපී தත්වයකටම ගන්න ඕනේ. ඒ නිසා මේ හිත දියුණු කරන්න ඕනේ ආකාසානංචායතන தത്വයකටම. කිසිම මේ ද්‍රව්‍යමය தත්තකින් හිතට අරමුණක් පහළ නොවන ඒ පටිග සංඥාතත්ත අභිබවා ගියපු ආකාසානංචායතනේ අහස අනන්තයිස ආත්පස පැතිරිච්ච හිතක් ඇති කර ගන්න ඕනේ. එහෙම කරොත් නම් පුළුවන් මේක ඉවර කරන්න. සම්පූර්ණයෙන් මෙතන උච්ඡේදයක් දැන් ලක් වෙන්නේ. මොකද හිත පැතිරලා තියෙන්නේ අහස පුරා නැත්තම් මුළු ප්‍රදේශයේ පුරා හාත්පස පැතිරලා තියෙන්නේ. ඒ தත්ත්වය ඒ தත්ත්වයට අපේ හිත ඔසවා තබා ගත්තොත් නම් මේ වැඩේ කරගන්න පුළුවන් කියලා ඔන්න තවත් පිරිසක් දෘෂ්ටියක් දේශනා කරනවා. තවත් පිරිසක් කියනවා ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ඊළඟ ඒවා මොනවා වේවිද කියලා. තවත් පිරිසක් කියනවා මේ ආකාසානංචායතනේ මේ වැඩේට ප්‍රමාණවත් නැහැ. වැඩේට අවශ්‍යයි විඥානංචායතනේ. මේ විඥානය අනන්තයි. අර අහස අරමුණු කරපු ඒ විඥානයේ හාත්පස සීමාවක් රහිතව අසීමාන්තිකව පැතිරලා තියෙන අන්නේ විඥානය අනන්තයි. අන්නේ විඥානං ඡායතන තත්වයකට හිතපත් කරගන්න ඕනේ. එහෙමනම් මේ මරණින් මත්තේ ඒ විඥානං ඡායතනයේ පිහිටෙන් ඔයාට මේකෙන් ගැලවෙන්න පුළුවන්. උච්ඡේදයකට ලක් වෙන්න පුළුවන්. කියලා ඒගොල්ලෝ තවත් පැත්තක් පෙන්වනවා. තවත් කට්ටියක් විතර මේ 56 වෙනි එක වශයෙන් පෙන්වනවා ආකින්චඤ්ඤායතනපත් වේ. විඥානංචායතන තත්ත්වයක් මදි මේකට යන්න ඕනේ ආකින්චඤ්ඤායතන මට්ටමටම එහෙම ගියොත් නම් මේ වැඩේ කරගන්න පුළුවන්. උච්ඡේදයට ලක් වෙන්න පුළුවන්. අනිත් අය කියනවා එතකොට නේව සංඥානා සංඥායතන මට්ටමක්. ඒ කියන්නේ සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති උත්පරිම මට්ටමකටම මේ ගන්න ඕනේ අරූප ධානයන්ගේ හතරවෙනි தත්තෙට මේක ගන්න ඕනේ. එහෙම ගත්තොත් නම් මේ උච්ඡේදයට මේ කය හිත සම්පූර්ණයෙන්ම උච්ඡේදයට ලක් කරගන්න පුළුවන්. මේ විදිහට කාරණා හතක් මේ උච්ඡේදවාදය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒතර මේ උච්ඡේදවාදීන්ගේ තියෙන එක ප්‍රධාන ලක්ෂණයක් අපි පහුගිය ධර්මදේශනාවකදීත් මතක් කළා. ඒතර ඒ අයට උවමනයි මේක ඉවරයක් කරන්න. එයා ප්‍රාර්ථනා කරන්නේත් ඉවරයක්. මේ ඉන්න ආත්ම භාවය අනිවාර්යෙන් මම නවත්තන්න ඕනේ. මේක විනාශ කරලා දාන්න ඕනේ. මේ උපදිනවා කියන එක මහා කරදරයක්. මෙහෙම ජීවත් වෙනවා කියන එක මහා කරදරයක්. මරණින් මත්තේ මට නම් ඉන්න බෑ. ඒ නිසා මම කොහොම හරි මේක උච්ඡේදයට ලක් කරන්න ඕනේ. මේක විනාශ කරලා දාන්න ඕනේ. ආයි නම් උපදින්න බෑ. දැන් නම් මං ඉන්නවා මේ ඉන්න මම කොහොම හරි විනාශ කරලා දානවා. ආයි නම් මම නම් ඉන්නේ නෑ. මෙහෙම තමයි ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව තියෙන්නේ. එහෙම ඒක මුල් කරගෙන තමයි ඒගොල්ලෝ භාවනාවක් කරන්නේ. ඒගොල්ලෝ මේ සමතයක් වඩන්නේ. ඉතින් ඒක මුල් කරගෙන ඉතින් උච්ඡේදයට ලක් වෙනවා කියලා පිළිගන්න පිරිසක් තමයි මේ උච්ඡේදවාදීන් හත් පිරිසම පෙන්ලා දෙන්නේ. ඒතර මේකත් දේශනා කළා. බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා මහණෙනි මේවැ තියෙන ආදීනව මම තේරුම් ගත්තා. මේවැ තියෙන බොහොම සියුම් උල මම තේරුම් ගත්තා. ඊටාම සියුම් මන්දමේ පටලැවිල්ල මම තේරුම් ගත්තා. ඊට වඩා එහාට මම මගේ හිත අරගත්තා. මේ එකම දෘෂ්ටියකවත් මං හිර වුණේ නැහැ. කිසිසේත්ම මම මේ එකකටවත් අහු වුණේ නැහැ. මේ සියලු දෘෂ්ටීන්ගෙන් මම මගේ හිත මුදවා ගත්තා. ඒ මුදවා ගන්න මාර්ගය මම මාම විසින්ම අවබෝධ කරගත්තා. තමා විසින්ම අවබෝධ කරගත්තා. ඒක ලේසියෙන් කෙනෙකුට අවබෝධ කරගන්නත් බෑ. ඒක අහුවෙන්නේ නෑ ලේසියෙන්. ඊටාම සියුම් ප්‍රඥාවන්තයෙකුට විතරයි මේ මාර්ගය අහුවෙන්නේ. අන්න ඒ බඳු තර්කයට අහුවෙන්නේ නැති ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු ඊටාම සියුම් මේ ධර්මයක් මම අවබෝධ කරගත්තා. ඒ තුලින්ම මම මගේ හිත සම්පූර්ණයෙන්ම නිදහස් කරගත්තා. නිවීමකට ලක් කරගත්තා. අන්න ඒ බඳු දහමක් දේශනා කිරීම සම්බන්ධයෙන් අන්න ඒ බඳු අවබෝධයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් යම්ස කෙනෙක් බුදුරජාන් වහන්සේට ප්‍රශංසාවක් කරනවා නම් අන්න ඒක සැලකිය යුතු ප්‍රශංසාවක් වටිනා ප්‍රශංසාවක් වශයෙන් නැවතත් බුදුරජාන් වහන්සේ මේ දෘෂ්ටීන් හත විස්තර කරලා දීලත් මතක් කරනවා. දැන් අපිට ඉතිරිලා තියෙනවා තවත් දෘෂ්ටි පහක් ගැන කතා කරන්න. ඒතර ඒ දෘෂ්ටි පහ තවත් ටිකක් සියුම් කියන්න පුළුවන්. ඒ දෘෂ්ටි පහේදී පෙන්ලා දෙන්නේ ditta dhamma nibbana wada මෙලෝදීම ඉන්නා සත්වයාගේ නිවීමක් පිරිනිවීමක් සම්බන්ධයි. සතෝ සත්තස්ස පරම තිත්ත ධම්ම නිබ්බාණං. මේ ඉන්නවා සත්වයක් කෙනෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා දැන්ට ආත්ම භාවයක් තියෙනවා. එයා මේ ඊළඟ භවයකට යන්න දෙයක් නැහැ. මෙලෝ වශයෙන්ම මේ භවයේදීම යාට නිවනක් සාක්ෂාත් කරන්න පුළුවන්. ඉන්න කෙනාට. එතකොට ඒ නිවන මොකද්ද? ඒ නිවනේ ස්වභාවය මොකද්ද? කියන එක කාරණා මුල් කරගෙන දෘෂ්ටි පහක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. පළවෙනි කණ්ඩායම කියන්නේ මොකද්ද? පළවෙනි දෘෂ්ටිය මොකද්ද? අයං අත්තා පංචහි කාම ගුණේහි සමප්පිතා සමංගේ බුහතෝ ಪರಿචාරේති. එත්තාවතාකෝ බෝ අයං අත්තා පරම පරම ditta ධම්ම නිබ්බානම් පත්තෝ හෝති. දැන් යම්ස කෙනෙකුට හොඳට කාලා බීලා හොඳට මේ කැමති කැමති දේවල් බලලා සින්දු අහලා රස රස ගඳ සුවඳ ඒවා පරිහරණය කළා සුඛෝපභෝගීව ගත කළා පුළුවන් තරම් මේ කයට සැප දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි නිවන කියන්නේ ඊට වඩා දෙයක් හිතන්න දෙයක් නැහැ පුළුවන් තරම් මේ කාලා බීලා පුළුවන් තරම් සතුටින් මේ අස්කන්න ආසාදී ඉඳුරන් පිනවමින් පුළුවන් තරම් මේ ඉඳුරන් සංතරපණය කරන්න ඕක තමයි නිවන කියන්නේ. ඉතින් මේ කට්ටිය කියන්නේ ඔන්න ඔය දෘෂ්ටිය. ඒතර මේ නිවන කියන එක අර්ථ දක්වනවා සම්පූර්ණයෙන්ම මේ පංචකාමයන්ගේ උත්කෘෂ්ඨ මට්ටමකින්ම මේ පංචකාමයන් පිනවීම නැත්නම් ඉඳුරන් පිනවීම. පංචකාමයන් පුළුවන් තරම් ඇසුරු කරන්න. පුළුවන් තරම් මේ ඉඳුරන් පිනවන්න. ඉතින් ඕක තමයි නිවන කියන්නේ. කියලා තමයි එතකොට මේ මේ පිරිස ප්‍රකාශ කරන්නේ. ඉතින් එහෙමත් පිරිස අදත් ඉන්නවා. ඒගොල්ලන්ට මේ ඊළඟ භවයක් ගැනවත් එහෙමත් නැත්නම් මේකේ මේ හිත කියලා ස්වභාවයක් තියෙනවා කියන එකවත් මේවා පැටලවිලි ගොඩක් තියෙනවා කියලාත් එහෙම හිතන්න අවශ්‍ය අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලෝ මොකද කියන්නේ මේ කාලා බීලා ජොලි කරගෙන ඉන්න. ඒක තමයි නිවන කියන්නේ. එහෙම කියන පිරිසක් ඉතින් පළවෙනි දෘෂ්ටිය වශයෙන් දෘෂ්ටිගත වූවන් පිරිසක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒතර මේගොල්ලෝ නිවන අර්ථ දක්වන්නේ මේ පුළුවන් තරම් ඉඳුරන් පිනවීම තමයි නිවන කියන්නේ කියලා තමයි මේගොල්ලෝ අර්ථ දක්වන්නේ. ඉතින් තවත් කෙනෙක් කියනවා නෑ ඊට වඩා එහාට අපිට යන්න සිද්ධ වෙනවා මේ කාමාහිබෝ අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා තේසං විපරිණාම අඤ්ඤතා භාව උපජ්ජಂತಿ ශෝක පරිදේව දුක්ඛ දවමන සුපායාසා ඉතින් එයා තව ටිකක් දිගට කල්පනා කරලා තියෙනවා. එයා තේරුම් ගන්නවා මේක හරියන වැඩක් නෙමෙයි. මේවා වෙනස් වෙනවා. අද කාලා බීලා හිටියට මොකද හෙට හිඟා ගන්නත් එන්න ඉඩ තියෙනවා. එපමණකට මේවා හරිම අනිත්‍යයි. අද ලස්සන තැනක හිටියට මොකද හෙට පාරට වැටෙන්නත් ඉඩ තියෙනවා. අද ඇස්පෙනීම් ඇස්පෙනුනට මොකද හෙට ඇස්පෙන් නැතුව යන්නත් ඉඩ තියෙනවා. අද කන් ඇහුනට මොකද හෙට බීරෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේවා හරිම අස්තිරයි. මේක මෙහෙම කතා කරන්න බෑ. ඉතින් මෙහෙම මේ ඉඳුරන් පහ පිනවීමෙන් විතරක් නිවනක් සාක්ෂාත් වෙනවා කියලා ඒ නිසා අපිට කියන්න බෑ. ඒ වෙනුවට අපිට හිත දියුණු කරන්න අවශ්‍යයි. මේ හිත දියුණු කළා ගන්න ඕනේ ප්‍රථම ධානය මට්ටමට. අන්නේ ප්‍රථම ධානය තමයි නිවන කියන්නේ. ඒ ප්‍රථම ධානයේ ලක්ෂණ. එතකොට එයාට සිද්ධ වෙනවා එහෙනම් මේ නීවරණ ටික වත් කරන්න, කාමයන්ගෙන් හිත නිදහස් කරගන්න, නිදහස් කරගෙන සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පටමජ්ජහනං උපසම්පජ්ජ විහෙරති. එත්තාවතා කෝ බෝ අයං අත්තා පරම දිට්ඨ ධම්ම නිබ්බාණං පත්තෝ හෝති. ඉතින් යම්ස කෙනෙකුට පුළුවන් වුණා නම් මේ කාමයන්ගෙන් හිත මුදවගෙන ඊළඟට නීවරණ ඉවත් කළා. මේ විතර්ක සහිත, විචාර සහිත, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත මේ ප්‍රථම ධානයේකට තමන්ගේ හිතපත් කරගන්න පුළුවන් වුණා නම් අන්න ඒක තමයි නිවන කියන්නේ. ඒ ප්‍රථම ධානයේ නිවන වශයෙන් අර්ථ දක්වන ඒ ධාන වශීතාවය සඳහාම තමන්ගේ ජීවිතය කැප කරපු එයම නිවනයි කියලා හිතාගත්ත ඒබඳු දෘෂ්ටියක් ගත්ත පිරිසක් ගැන දැසි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඉතින් අදටත් ඉන්න පුළුවන්. ඉතින් අය භාවනාවක් කරන්නේ මේ ප්‍රථම ධානයට හිත ගන්න. සමහරට එතෙන්ට හිත හුරු වුණා නම් එතෙන්ට යන්නත් ගන්නවා. ඊපස්සේ ඒක තමයි යාගේ අභිප්‍රාය වෙන්නේ භාවනා කිරීමේ. ඒක තමයි යා නිවීමක් වශයෙන් හිතාගන්නේ. ලෝකෙන් ඉවත් වෙලා ප්‍රථම ධානය ඇතුළට වෙලා හරීම සතුටින් ශාන්තව හිත පිනා යමින් කාලය ගත කරන්න පුළුවන්. ඉතින් ලෝකේ මොනවා වුණත් එයාට ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන තියෙන පුදුමාකාර සුවයක්. මෙලෝ වශයෙන්ම, ditta ධම්ම වශයෙන්ම, වර්තමාන වශයෙන්ම ලොකු සුවයක් එයාට දැනෙනවා. ඒක තමයි නිවන කියන්නේ. ඒතර මෙයා මේ පිරිස දෙන නිවනේ අර්ථ දක්වීම මෙන්න මේ ප්‍රථම ධානය මට්ටම. ඊට පස්සේ තවත් පිරිසක් කියනවා නෑ ඒකත් පදි. මෙතන මේ හිතේ යම්කිසි තියෙනවා එහිට මෙහිට යන ගතියක්. මේක නීවරණ වලට කිට්ටුයි. මේ විතක්කය, ਵਿਚාරය කියලා කියන්නේ ඉතින් හිත නැවත නැවත මේ අරමුණට දාන්න ඕනේ, අරමුණේ ඉඳවන්න ඕනේ, අරමුණ ගැන විමසවන්න ඕනේ. මේක ටිකක් මහා කරදරයි. මෙතනත් නිවීමක් නෑ. මේක මදි. මින් එහාට යන්න ඕනේ. බැරිද අපිට මේ හිත හොඳට මේ අරමුණේම තැම්පත් කරලා තියාගන්න. එක පාරයි අරමුණට ගෙනිච්චේ ඊට පස්සේ මේක අරමුණේම ඇලිලා තියෙන්න ඕනේ. ආයි කිසිම හෙල්ලීමක් වෙන්න බෑ. කිසිම ඝර්ෂණයක් ඇති වෙන්න බෑ. කිසිම පීඩාවක් ඇති වෙන්න බෑ. හොඳට මේ අරමුණේම තියෙන්න ඕනේ. අන්න එහෙමනම් නිවලා. එහෙනම් මේ ප්‍රථම ධාන මට්ටම නෙමෙයි මෙන්න මේ බඳු ဒုတိ ය ධාන මට්ටමකට හිත ගත්තා නම් මෙන්න මේක තමයි නිවන කියන්නේ. තවත් කෙනෙක් අර ප්‍රථම ධාන මට්ටමෙත් තියෙන යම්කිසි නීවරණ වලට කිට්ටු ගතිය තේරුම් අරගෙන ඒකේ තියෙන අඩුපාඩු තේරුම් අරගෙන ඒ විතක්ක ਵਿਚාර දෙක හලලා පීතිසුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානයකට හිත ගත්තා නම් ඔන්න ඕක තමයි නිවන කියන්නේ කියලා ඒකේ අනුමෝදන් කරවන ඒකම වඩන ඒකේ හිත පවත්වන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මෙලෝ වශයෙන් නිවනක් කියන්නේ මෙන්න මේ ဒုတိ ය ධානයයි කියලා තමයි ඒගොල්ලෝ සමාදන් කරවන්නේ. මෙන්න මේ බඳු ඊළඟ දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. තවත් පිරිසක් ඒතර දැන් අපිට හිතා ගන්න පුළුවන් ඊළඟ ඊළඟ දෘෂ්ටි මොන වගේද කියලා. තවත් පිරිසක් ඉන්නවා නෑ මේ දෙවන ධානය ටිකක් ඕලාරිකයි. තං කිස හේතු යදේව තත්ත පීතිගතං චේතසෝ උබ්බිල්ලාවිත්තං ඒතේනේතං ඕලාරිකං අක්ඛායති දැන් මේ මේ පවතින හිත නිකක් හරි සැලෙනවා මේ හිත නිකන් අර ඉල්පිච්ච බවක් තියෙනවා මේ ප්‍රීතිය කියන එකේ යම්සි උස් පහත් වීමක් තියෙනවා මේක හරි ඕලාරිකයි මේ කය පිනා යනවා නිකන් උපා වෙනවා වගේ දැනෙනවා ඉතින් මේකත් හරි ටිකක් ගොරෝසු වැඩි මෙතනත් මදි මේ නිවිච්ච தත්ත්වය මට බැරිද ඊට වඩා නිකන් බොහොම ශාන්ත සුවදායි තත්වයකට හිත ගන්න. බැරිද මට තුන්වෙනි ධානයට හිත ගන්න. මේ ඕලාරික වෙච්ච ප්‍රීතියත් අතහැරලා දාලා ඊටත් ඊටාම සියුම් වෙච්ච හැබැයි බොහොම තෘප්තිමත් සුවදායි සැපවත් තත්වයකට පත්වෙන්න පුළුවන්ද මට මෙලෝ වශයෙන්. අන්න ඒන් අන්න ඒ මේ ආර්යයන් වහන්සේලා මේ හොඳයි කියලා ප්‍රකාශ කරපු මෙන්න මේ තුන්වෙනි ධ්‍යානෙට හිත ගන්න පුළුවන් නම් ඔන්න ඕක තමයි නිවන කියන්නේ. කියලා එතකොට තවත් කෙනෙක් ඒ තුන්වෙනි ධ්‍යානය මුල් කරගත්ත මෙලෝ වශයෙන්පත් වෙන්න පුළුවන් නිවනක් පෙන්ලා දෙනවා. ඒක තමන්ගේ නිවන වශයෙන් පෙන්ලා දීලා ඒකේ පිරිස සමාදන් කරනවා, ඒකට උපදෙස් දෙනවා, තුන්වෙනි ධ්‍යානයට හිත අරගන්න පාර පෙන්ලා දෙනවා, තුන්වෙනි ධ්‍යානය තුල වාසය කරනවා, ඒක වශී කරනවා. ඒක ඒගොල්ලන්ගේ පරම නිෂ්ඨා වශයෙන් පෙන්ලා දෙනවා. ඉතින් ඒක තවත් දෘෂ්ටියක් වශයෙන් වැරදි මාර්ගයක් වශයෙන් මේක නෙමෙයි නිවන කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඊට පස්සේ දැන් ඊළඟ පිරිස අපිට දැන් හිතා ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ සැප කියන එකයි දුක කියන එකයි මේක මේ අන්ත දෙකක්. මේ අන්ත දෙකක ඉන්නවා කියන එක හරි කරදරයි. ඊට වඩා බැරිද අපිට මැද්දකට ගන්න. සැපත් නොවන දුකක් නොවන. තත්වයකට මේ හිත ගන්න පුළුවන් නම් අන්න ඒක අරිට වඩා ශාන්තයි. ඊට වඩා ප්‍රණීතයි. ඒක විතක් ඇත්තෙත් නැහැ, ਵਿਚාර ඇත්තෙත් නැහැ, ප්‍රීතියක් ඇත්තෙත් නැහැ, සුඛයක් ඇත්තෙත් නැහැ. එතන තියෙන උපේක්ෂාවක්. ඊටාම ශ්‍රේෂ්ඨ උපේක්ෂාවක් තියෙන්නේ. සෝමනස්ස දෝමනස්සානං අත්ංගම. එතකොට මේ සෝමනස් දෝමනස් තත්ත්වයක් ඇත්තෙත් නැහැ. දුක සැප කියලා එකක් ඇත්තෙත් නැහැ. ඒ බඳු අන්ත දෙකක් ඇත්තේ නැහැ. ඒ වෙනුවට එතන තියෙන්නේ ඊටාම සියුම් ශාන්ත තත්ත්වයක්. චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. එත්තාවතාකෝ බොහෝ අයං අත්තා පරම දිත්ත ධම්ම නිබ්බානම් පත්තෝ හෝති. ඒතර ඒගොල්ලෝ දේශනා කරනවා. ඒගොල්ලෝ පෙන්ලා දෙනවා. මෙන්න මේ චතුර්ථ ධානය තමයි නිවන කියන්නේ. එතකොට මේ අය කතා කරන මේ සියලුම ආකාරයේ වර්තමාන වශයෙන් මෙලෝ වශයෙන් ditta ධම්ම වශයෙන් පෙන්වන නිවනේ එක පෙන්වන එක ප්‍රධාන අඩුපාඩුවක් තමයි සතෝ සත්තස්ස පරම ditta ධම්ම නිබ්බානම් ඒතර මේගොල්ලෝ කියන්නේ මේ දැන් සත්වෙක් ඉන්නවා, දැන් කෙනෙක් ඉන්නවා, දැන් පුජ්‍යලයක් ඉන්නවා. අන්න ඒ පුජ්‍යලයව අපිට පුළුවන් මෙන්න මේ බඳු ශ්‍රේෂ්ඨ සත්වයකටපත් කරන්න මිලෝ වශයෙන් මෙන්න මේ පුජ්‍යලයට නිවීමක් සාත්සාත් කරන්න පුළුවන්. ඒ සඳහා තමයි එතකොට මෙන්න මේ එක්කෝ මේ කය පිනවලා එක ගන්න ඕනේ. එහෙම නැත්නම් පළවෙනි ධ්‍යානෙට හිත අරගෙන මේක ගන්න ඕනේ. නැත්නම් දෙවෙනි ධ්‍යානෙටපත් කරලා මේක ගන්න ඕනේ. නැත්නම් චතුර්ථ ධ්‍යානෙට අරගෙන මේක ගන්න ඕනේ. ඒතර මේ විදිහට දැන් පෙන්ලා දීලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඉමේ දිට්ඨිඨානා එවං ගහිතා එවං පරාමට්ටා එවං ගතිකා භවිස්සanti එවං අபிසම්පරායාති මහණෙනි මෙන්න මේ බඳු දෘෂ්ටිගත වෙච්ච මෙන්න මේ බඳු දෘෂ්ටීන් වල හිර වෙච්ච පිස් වලට මෙන්න මේ බඳු ආදීනව තමයි ලැබෙන්නේ. දැන් අපි හිතමු යම්ස කෙනෙක් පළවෙනි ධ්‍යානය හොඳයි කියලා ඒක නිවන කියලා හිතාගෙන ඒකෙම හිත පවත්වන්න උත්සාහන්ත ඒකම ප්‍රගුණ කරනවා. ඒකම වශී කරනවා. ඉතින් ඒකේ හිත තත්ත්වගත වෙනවා. දැන් වැඩි කාලයක් නොගින් ඊට පස්සේ යාට ඒ ප්‍රථම ධ්‍යාන තත්ත්වයකට හිත ගන්න පුළුවන්. මුලින් නම් ටිකක් අමාරු වුණා, මහන්සි වෙන්න සිද්ධ වුණා, සැහැණ වේලාවක් ගත වුණා. හැබැයි දැන් දැන් හිත ඉක්මනට ඒ තත්ත්වයටපත් වෙනවා. හිතේ දැන් ඒක හොඳට රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒ නිසා දැන් එයාට ප්‍රථම ධ්‍යානට එනවා කියන්නේ දැන් අච්චර අපහසුයක් නැහැ. ඉතින් ඒකේ පුදුමාකාර සුවයක් තියෙනවා. ඉතින් ඒකම ඇසුරු කරමින් ඒකම නිවන කියලා හිතාගෙන ධ්‍යාන වඩමින් ගත කරනවා. ඉතින් එහෙම ගත කරපු කෙනාට ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා ඉතින් ඒගොල්ලන්ට දන්නේ නැහැ සමහරවිට. මේක බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. ඉතින් මෙහෙම ගත කළොත් ඒ தත්ත්වේ පිරිහලා ගන්න නැතුව ගත කළොත් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන්. බ්‍රහ්ම බාරි බ්‍රහ්ම බාරිසජ්ජ බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්ම කියන මේ ඒ ප්‍රථම ධානය තලවලට හිතපත් වෙන්න පුළුවන්. ඉතින් තවත් භවයක් බ්‍රහ්ම තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් එතනත් හැබැයි කල්පකණන් අවශ්‍ය තියෙනවා. හැබැයි ඉතින් ආපහු එන්න වෙනවා. කෙලස් ප්‍රහාණයක් වෙලා නැහැ. සැබෑ නිවනක් සාක්ෂාත් වෙලා නැහැ. මේ తాවකාලික ධානයකින් ඇති කරගත්ත తాවකාලික සෝයක් පමණයි. ආයෙත් ඊට පස්සේ සමාහට දිව්‍ය ලෝකයකට සමාහට මනුස්ස ලෝකයකට එන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ආයෙත් අපාගත වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ආයෙත් මේ සංසාර චක්‍රයේම කැරකෙන එක තමයි වෙන්නේ. අර බ්‍රහ්ම ලෝකේ හිටියයි කියලා කිසිම නිදහසක් නැහැ. ආයෙත් ඊළඟට අපාගත වෙන්න උනත් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඉතින් මේ බඳු ධාන මුල් කරගත්ත ධානය හොඳයි කියාගෙන ඒකම හිත පුරුදු කරන්න ගියොත් අපි එකතකින් අපි ඒක එක්ක తాවකාලිකව මේක නෙමෙයි නිවන මේක මේ පොඩි తాවකාලික නවාතැන් පොලක් කියලා ඒක කරනවා නම් එක්ක කමක් නැහැ. හැබැයි මේකමයි නිවන මේක තත්මයි తත්වය කියලා එතෙන්ට නිවනක් හේතු කළා. අපි එය නිවන වශයෙන් බාර අරගෙන ඒක හිත ප්‍රගුණ කරන්න ගියොත් එතන වර්ධිනවා. එතකොට මෙන්න මේ ආදීනව බුදුරජාන් වහන්සේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඊට වඩා උත්තරීතර තත්ත්වයක් අවබෝධ කරගත්තා. මේ ධ්‍යාන වලට එහා ගිය උත්තරීතර තත්ත්වයක් බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්තා. ඉතින් ඒ උප ඒ සඳහා උපකාරී වෙච්ච ධර්මයේවත් හැබැයි පරාමර්ශණය කරන්නේ කිසිම දෙයක් පරාමර්ශණය නොකර කිසිම දෙයක හිරවීමක් උපාදාන කිරීමක් නොකර උන්වහන්සේ පූර්ණ වශයෙන්ම හිත නිදහස් කරගත්තා. ඉමේ කෝතේ භික්ඛවේ ධම්මා ගම්භීරා. මහන්නේ මෙන්න මේ ධම ගම්භීරයි. මේක පහසු නෑ අවබෝධ කරගන්න. මේක දකින්න පහසු නෑ. මේක සාමාන්‍ය තර්කයට අහු වෙන්නේ නෑ. මේක ප්‍රණීතයි, මේක ශාන්තයි. මේක අවබෝධ කරගන්න සෑහෙන ප්‍රඥාවක් අවශ්‍යයි. ඉතින් ඉබඳු ගම්භීර වූ දුරවබෝධ වූ මෙබඳු දහමක් තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේම නුවණින් අවබෝධ කරගත්තේ, සාක්ෂාත් කරගත්තේ. යේ ඒ සාක්ෂාත් කරගෙන අනිත්‍යටත් මේ පෙන්ලා දෙන්නේ. ඉතින් උන්වහන්සේ විතරක් සාක්ෂාත් කරගෙන එතන නතර වුණේ නැහැ. උන්වහන්සේ විතරක් ඒක සීමා කරගත්තේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ඒ නිවීමක් ගැන ඒ බඳු ශ්‍රේෂ්ඨ ධමයක් අනිත්‍යයටත් දේශනා කළා. ඉතින් ඒක මුල් කරගෙන යම්ස කෙනෙක් බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරනවා නම් වර්ණනා කරනවා නම් අන්න ඒක සැලකිය යුතු ප්‍රශංසාවක් වටිනා ප්‍රශංසාවක්. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ දැන් මේ දෘෂ්ටි 62 විස්තර කරනවා. එක පැත්තකින් ඒ පුබ්බන්ත කප්පික කියනපු පෙර භවයක් මුල් කරගත්ත දෘෂ්ටි 18කුත් අපරන්ත කප්පික කියපු පසු භවයක් මුල් කරගත්ත දෘෂ්ටි 44කුත් කියලා මේ විදිහේ දෘෂ්ටි 62ක් බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්ලා දෙනවා. එතකොට මේ එක එක කොටස් කොටාසයකදී නැවත නැවත අවධාරණය කරන කාරණාවක් තමයි මේ පැත්තෙන් මීට වඩා තියෙන්න බෑ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි උච්ඡේදවාද හතක් කතා කළා. ඒතර ඔය උච්ඡේදවාද හතට පරිබාහිර තවත් උච්ඡේදවාදයක් තියෙන්න බෑ. මේ හත තමයි එන්න පුළුවන්. එක්කෝ ඒ බඳු එකක් එහෙම නැත්නම් කීපයක්. සහිතව තමයි මේ උච්ඡේදවාද හතක් පෙන්ලා දෙන්නේ. ඒ වගේමයි මෙලෝ වශයෙන් නිවන තියෙනවා කෙනෙකුට මේ ඉන්න පුජ්‍යලයාට කියපු ඒ බඳු තත්ත්වات ඉතින් පහයි පෙන්ලා දෙන්නේ. ඊට වඩා තියෙන්න බෑ. කියලා එතකොට බුදුරජාණන් වහන්සේ එකාතකින් මෙතන අපිට මේකේ තියෙන මේ සීමාවත් පෙන්ලා දෙනවා. ඒක ඊටාම වටනවා. නැත්නම් අපිට හිතෙන්න පුළුවන් මේ බුදුහාඳුරෝ පෙන්නපු නැති දෘෂ්ටියක් තියෙනවක් දන්නේ ඒකට හැම බැරි වෙලාවත් මගේ හිත හේතු වෙලාත් දන්නෙත් නැහැ. මම මේ ඉන්න දෘෂ්ටිය වැරදිද දන්නෙත් නැහැ. ඒක මේ බ්‍රහ්මජාල සූත්‍රයේ ඇත්තෙත් නැහැ. කියලා එහෙම අපි හිතන්න ගත්තොත් ඒ කියන්නේ අපි මේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්න දෙන දෘෂ්ටි 62කට පරිබාහිරවත් දෘෂ්ටියක් තියෙනවා කියලා තමයි අපි ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ නැවත නැවත සනාථ කරන අවධාරණය කරන කාරණාවක් තමයි මේ 62කින් පරිබාහිර දෘෂ්ටියක් නැහැ කියන කාරණාව. ඒතොර ඒ වගේ මේ දෘෂ්ටි 62ක් ගැන පෙන්ලා දීලා මේවා තමයි මේ මායя දාලා තියෙන දැල. මේ ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරු වෙච්ච භාවනාවකට නැඹුරු වෙච්ච එහෙම නැත්නම් නුවණක් දිනු කරලා සංසාරයෙන් මිදෙන්න උත්සාහවත් වෙච්ච පිරිසක් පවා ගිහිල්ලා හිර වෙන්න පුළුවන් දෘෂ්ටි උල තමයි මේ පෙන්ලා දීලා තියෙන්නේ. ඒකාතකින් මේවා මේ මායя දාපු දෘෂ්ටි දැලක් කියලා කියන්න පුළුවන්. මායාව විසින් දෘෂ්ටි දැලක් දාලා තියෙනවා. දෘෂ්ටි 62කින් යුක්ත දැලක්. ඉතින් වෙනත් පැත්තෙන් කියන්න පුළුවන් මේවා මේ ඇමවල් 62ක් කියලා කියන්න පුළුවන්. මායя දාපු ඇමවල් 62ක්. ඉතින් අවාසනාවකට මේ 62කින් එකක් ඉතින් අපි කන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි ආධ්‍යාත්මික ජීවිතේ නැඹුරු වෙලා බණක් භාවනාවක් වඩන්දී මේ බඳු මායාගේ ඇමක් අහු වුණොත් සමහර විට අපි ඒක ගිලින්න ඉඩ තියෙනවා. ඒක කන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඉතින් හැම කෑවා දෘෂ්ටිගත වුණා. මේ 62කින් එකක අපි හිර වුණා. ඉතින් හා මායя දාපු තොණ්ඩු තමයි මේ ඔක්කොම. ඉතින් බුදුන් වහන්සේ එතකොට මේ සියලු මායාගේ දෘෂ්ටි මේ දෘෂ්ටි උල් නැත්නම් මේ දෘෂ්ටි දැල සම්පූර්ණයෙන්ම හෙලි කරා එකකවත් හිර වෙන්නේ නැතුව උන්වහන්සේ නිදහස් වුණා. මේ වැතින ආදීනව එතකොට අපිටත් පෙන්ලා දුන්නා. ඒතර මේවා යම්ස කෙනෙක් පරාමර්ශණය කරගෙන ඉන්නවා නම් මේවා හිර වෙලා ඉන්නවා නම් ඒකේ තියෙන ආදීනවත් උන්වහන්සේ පෙන්ලා දුන්නා. උන්වහන්සේ ඊට වඩා ශ්‍රේෂ්ඨ ධමයක් අවබෝධ කරගත්තා. ඒ ශ්‍රේෂ්ඨ ධම අපිටත් පෙන්ලා දුන්නා, දේශනා කළා. ඒ ධම ඒ தત્ත්වය පහසු தත්වයක් නෙමෙයි. ඉමේ කෝතේ භික්කවේ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබෝධා සන්තාපනීතා අතක්කා වචරා එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ தত্ত্বය, ඒ කියන්නේ මේ ධහම අවබෝධ කර ගැනීමෙන් හිතපත් වෙන தত্ত্বය ලේසියෙන් අවබෝධ කරගන්නත් බෑ. පහසුවෙන් පේන්නෙත් නෑ. ලේසියෙන් අහු වෙන්නෙත් නෑ. ඒක ඊටාම ශාන්තයි, ඊටාම ප්‍රණීතයි. තර්කයට අහු වෙන්නේ එතකොට ඒක ප්‍රඥාවන්තයින්ට ගෝචර වෙන ධමයක්. ඊ තථාගතෝ සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. ඒ බඳු ශ්‍රේෂ්ඨ දහමක් තමයි බුදුරජාණන් වහන්සේ තමා විසින්ම අවබෝධ කරගෙන ලෝකයට ප්‍රකාශ කරන්නේ. ඊෙහි තථාගතස්ස යථාභූචං වන් යථාභුච්චං වන්නං සම්මා වදමානා වදෙය්‍යෝ. ඒ නිසා යම්ස කෙනෙක් බුදුරජාණන් වහන්සේට සැබෑ ප්‍රශංසාවක් කරනවා නම් මෙන්න මේ කාරණා මුල් කරගෙන ප්‍රශංසා කරනවා නම් යමෙක් අන්න ඒක සැලකිය යුතු ප්‍රශංසාවක්, වටිනා ප්‍රශංසාවක්. ඉතින් අද අපි මෙතනින් સમાપ્ત කරමු. විශේෂයෙන්ම අද මේ වෙනකොට මේ බ්‍රහ්මජාල සූත්‍රයේ මුල් කරගෙන බුදුරජාන් වහන්සේ පෙන්ලා දීපු දෘෂ්ටි 62 පිළිබඳව අපි සැකවින් සාකච්ඡා කළා. ඉතින් මේ බඳු දෘෂ්ටි වලට අපේ හිත ඇලෙන්න පුළුවන්. ඉතින් මෙතන ඇත්තටම අපි පළවෙනි දවසේමත් මතක් කළා. අපි මුලින්ම සංඥා විපල්ලාස තත්වයකටපත් වෙන්න පුළුවන්. ඒක මත පදනම් වෙලා අපි කල්පනා කරන්න පුළුවන්. චිත්ත විපල්ලාස මට්ටමකටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ තවදුරටත් කල්පනා කළා. තවදුරටත් හිත බලලා. තවදුරටත් විවිධ තර්ක ඉදිරිපත් කළා තමයි අන්තිමට දිට්ටිගත වෙන්නේ. දිට්ටි විපල්ලාසත්වයකටපත් වෙන්නේ. දිට්ටි උපාදාන තත්වයකට හිතපත් වෙන්නේ. ඒ නිසා අපි භවනා කරන පිරිසක් වශයෙන් මේ අප ඉදිරියේ තියෙන මායя දමපු මේ තොණ්ඩු පිළිබඳව මේ මායя දාපු හැමවල් පිළිබඳව සැලකිලිමත් වීම වටිනවා. මොකද මේ දෘෂ්ටි උල කියන්නේ ලේසි පහසු දෙයක්ුත් නෙමෙයි. ඒක හිර වුණොත් ඒ බඳු හැමක් කෑවොත් අත් වෙන ඉරණම අතිම ඊටාම භයානකයි. ඉතින් ඒකයි ඔය නියත මිත්‍යා දෘෂ්ටිය අතිශය භයානක තත්ත්වයක් වශයෙන් පෙන්ලා දීලා තියෙන දහමේ. යම්ස කෙනෙක් මේ දෘෂ්ටි ගත වුණොත් ඒවැයන් හිත ඉවත් කරගන්න සෑහෙන්න වැයමක් දරන්න වෙනවා. ඒ ඒ කෙනාට පුදුමාකාර නිහතමානීත්වයක් ඇති කරගන්න සිද්ධ වෙනවා හිත නිදහස් කරගන්න. මොකද ඇති වෙන එක තත්ත්වයක් තමයි මේ දෘෂ්ටියකට අපි හිර වුණාම අහු වුණාම දෘෂ්ටි ගත වුණාම ඒක තුලින් අපි තුල මමත්වයක් මාන්නයක් පුජ්‍යල භාවයක් ගොඩනගෙන්න උදව් වෙනවා. දිට්ටි උපාදානයට අමතරව අත්වාද උපාදානයකුත් ගොඩ නැගෙනවා. එනලා අපි දෘෂ්ටිය අල්ලගෙන ඉන්නේ ඒ තුලින් කෙනෙක් හැදිලා ඉන්න නිසා. දෘෂ්ටිගත වෙත්ත කෙනෙක් ඉන්නවා. දෘෂ්ටිය දරන කෙනෙක් ඉන්නවා. දෘෂ්ටිය අයිති කෙනෙක් ඉන්නවා. මේක මගේ දෘෂ්ටිය. මේක මගේ දැක්ම. මගේ දැක්ම තමයි හොඳම දැක්ම. මගේ දෘෂ්ටිය තමයි නිවැරදිම දෘෂ්ටිය. ඕගොල්ලන්ගේ අනිත් ඔක්කොගෙම දෘෂ්ටි නිකම්ම නිකම් ප්‍රලාප. මේවා ඔක්කොම වැරදි. කියලා ඒතකොට අනිත්යගේ දෘෂ්ටීන් හෙලා දකිමින් තමන්ගේ දෘෂ්ටිය උල්පා දක්වමින් ඒ දෘෂ්ටි ගත වෙලා කෙනෙක් ඒ තුලින් තනාගෙන අත්වාද උපාදානයකත් හිර වෙලා උපාදානගත වෙලා සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා. ඒ නිසා අපි දෘෂ්ටිගත නොවි යන්න නම් සෑහෙන නිහතමානීත්වය සහිතව යා යුතුයි. ඒ වගේමයි අපි නැවත නැවත පොඩ්ඩක් අපේ අවබෝධය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි. විමසා බැලිය යුතුයි. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු තවත් මේ බ්‍රහ්මජාල සූත්‍රයේ තවත් ඉදිරි තවත් කොටස් කීපයක් තියෙනවා.